අභිප්පනෝදයං චිත්තං අස්ස සිස්සාමීති සික්ඛති අභිප්පනෝදයං චිත්තං අස්ස සිස්සාමීති සික්ඛති සමාදාං චිත්තං අස්ස සිස්සාමීති සික්ඛති සාදාං චිත්තං පස්ස සිස්සාමීති සික්ඛති විමෝචයං චිත්තං අස්ස සිස්සාමීති සික්ඛති විමෝචයං චිත්තං පස්සසිතාමිති සික්ඛති සදා බුද්ධ සම්පන්න පින්වත්නි අපි පසුගිය මාස කීපයක මාස කීපයක් මාසයකට වතාවක් පසෙන් අවස්ථාවෙන් ලැබෙන මේ ධර්ම දේශනාවේ සම්බන්ධතාවය මත දැන් අපි හතරවත් පස්වතාවක් මුල් දා තියෙනවා ධර්ම දේශනා මාලාවකට සම්බන්ධ වෙලා තියෙනවා මේ සඳහා අපි මජ්ක්‍ධිම නිකාය සඳහන් වෙන ආනාපාන සති සූත්‍රය කියන වටිනා සූත්‍රයක් ඉදිරිපත් කරගත්තේ. මේ සූත්‍රය සතිපට්ඨාන සූත්‍රයට වඩා ආශේෂයෙන්ම ආනාපාන භාවනාවට වැඩි අවධානයකින් යුක්තව දේශනා කරලා තියෙන සූත්‍රයක්. ඒ නිසා ආනාපාන සති සූත්‍රයේ ආනාපාන සති භාවනාව සම්බන්ධ කරගෙන සියවර 32ක් සඳහන් වෙනවා. ආස්වාස වශයෙන් පියවර 16යි ප්‍රස්වාස වශයෙන් පියවර 16යි මේ පියවර 16 මුල්ම හතර සඳහන් වෙන්නේ සම්ප්‍රදාන කූල කෙරෙන අර්ථ විග්‍රහය අනුව කායනුපස්සන කොටසට ඊගාවට එන කොටස සම්බන්ධ වෙන්නේ වේදනානුපස්සන කොටසට අද අපි ඔය ඉදිරිපත් කරගත්ත පාලි වාක්මාලාවේ සඳහන් වෙන අතුන්වෙනි කොටස තුන්වෙනි චතුස්කයේ සඳහන් වෙන්නේ චිත්තානුපස්සනා කොටස ඊගාවට ඉතුරු පැත්තලා ඉතුරු වෙලා තියෙන්නේ ධර්මානුපස්සනා කොටස. ඒ නිසා අපි දැන් මතක් කරගත්තොත් මේ චිත්තානුපස්සනා කොටස සම්බන්ධයෙන්ොත් අපි දැන් මාස කීපයක් ගත කරා. වෙන විදිහකට කියනවා නම් අපි මේ ආනාපාන සති කොට භාවනාව දිගේ දැනෙන ගැඹුරක් ධර්ම සාකච්ඡා ධර්ම දේශනාව වශයෙන් සම්බන්ධ කරගෙන කියනවා. අපි ගිය වතාවේ විශේෂයෙන්ම මේ ඉදිරිපත් කරගත් ආ වූ ස්ටේටස් ක්‍රේ නැත්නම් හතරකින් හතරකින් සම්බන්ධ මේ කොටසේ පසු කොටස් දෙකට තමයි අවධානය යොමු කරන්නේ. එනම් වශයෙන් කියනවා නම් සමාදාහං චිත්තං අත්ථිස්සාමේති සික්ඛති සමාදාහං චිත්තං පස්සසිස්සාමේති සික්ඛති විමෝචයං චිත්තං අත්ථිස්සාමේති සික්ඛති විමෝචයං චිත්තං පස්සසිස්සාමේති සික්ඛති මේනොත් මේ සමාදාන කියන පදේ තමයි වැඩි අවධාරණයකට ලක් කරලා තිබුණේ. වැඩි වෙලාවක් අපි දරගෙන තිබුණේ විමෝචන කියන එකෙන් සඳහන් වෙන්නේ. මොකද්ද කොහොමද මේක කරන්නේ කියන එක නිසා ස්වභාවිකවම ප්‍රශ්නයක් වශයෙන් ගන්න තිබුණා. අපි ඒකට ප්‍රශ්න සාකච්ඡා කරන මෙතාවලත් කෙටියෙන් සාකච්ඡා කරා. ඉතින් අද අපිට වෙලාව ලැබිලා තියෙනවා මේ ගෙනගේ අරගෙන ආපු ධර්මදේශනා මාලාවේ එක පියවරක් වශයෙන් උත්සාහ කළා. යම් විදියකට භාවනාවට මුලින් මුලින් පළමෙච්ච ධර්ම දේශනාවට මුලින් මුලින් එන කෙනෙකුට උනත් වැඩ ගන්න පුළුවන් වෙන විදිහට කොහොමද මේ විමෝචයන් සිත්තං කියන බුද්ධ වචනේ ශ්‍රීමුක පාඨය භාවනා යෝගාවචරයක් වශයෙන් අපි දැක දැනගත යුත්තේ භාවනාත් ලක් කරගත යුත්තේ භාවනා ප්‍රයෝජන ලබා ගත යුත්තේ කියලා. ඒ නිසා අපි ගත්තොත් මේ චතුස්කේ ඉස්ලාම් කියන්නේ චිත්ත පරිසංවේදී. චිත්ත පරිසංවේදී කියන එකෙන් අදහස් කරන්නේ කයට නැත්නම් රූප ධර්මයන්ට සම්බන්ධ කොටස විවාගෙන ගිහිල්ලා ගිවන් කරගෙන ගිහිල්ලා ඒක විනිවිදගෙන ගිහිල්ලා ඊගාට චෛතසික ධර්ම වෙන වේදනාවක් මොහාගෙන ගිහිල්ලා ඒ චෛතසිකයන් මුල් වෙන හිත දැන් යෝගාවතරය ස්පර්ශ කරන්න පටන් ගන්නවා. වෙනකදී කියනවා නාම ධර්මයන්ගේ ගැඹුර මදය ගොබේ කොටසට ඇතුළට පා ගන්න හැටි. ඉතින් ඒ නිසා කය සංසිඳුවලා කායන ප්‍රශ්නාවතෙන් ඇති වෙන ගොරෝසු ආස්වාද ප්‍රසවාස සංසිඳෝමි කායික දුක්ඛන්ත වාචික දුක්ඛන්ත නතර කරගෙන යෝගාතර ආනාපාන කීකර කරගන්න. ඒකවට අපිට කියන්න පුළුවන් යම් ප්‍රමාණයකට සාමාන්‍ය භාෂාවෙන් කාය අනුපස්සනාව වශයෙන් ආනාපාන වැඩි වීම කියලා. නමුත් ඒ වෙනකොට කයේ සංසිඳීම ඇති කරගෙන ටික වේලාවක් පුරුදුලා ඉන්න යෝගාවචරයට විවිධාකාර හොඳ නරක වේදනා, කට දුක් වේදනා, ඉතින් දිගින් දිගට දිගින් දිගට අර ඉඳගෙන ඉන්න කයට කරදර කරන පටන් ගන්නවා. ඉතින් මේ වේදනා කායික වශයෙන් සහ චෛතසික වශයෙන් දෙකකට බෙදෙනවා. ඒ වේදනා විඳගෙන ඉදිරියට යනකොට ඒ යෝගාවචරයට අර මුලින් භාවනාවට දැක ගැනීමට අවශ්‍ය කරන්නා වූ ආරම්භක වීර්ය මදි වෙනවා. දිගින් දිගට දිගින් දිගට මේ ගත්ත යෝගාවචර ජීවිතය භාවනාව සීල සමාධි ප්‍රඥා ප්‍රතිපත්ති වැඩපිළිවෙල ප්‍රයෝජන කාලේ ජීවන ශක්තිය සතිය සෑම දෙයක්ම ගත්ත දේ නුගිලී යන පිණිස අග්‍රහිත කියන දැඩිව ගැනීමේ අවශ්‍යතාවය ඇති වෙනවා මේ වේදනාව බලපානකොට. වේදනාව යටින් බලනකොට හොඳ ප්‍රගති පරීක්ෂණයක් වාගේ අපිව නිතරම අක්‍රියව පවත්වනවා. අන්නේ වේදනාව විඳගෙන යෑම අපි සාමාන්‍යයෙන් මේ වේදනා විදය කියලා තමයි අපේ අපවත් විදාරමානි පාන්නාසේ යොදලා තියෙන ලක්ෂණ වචනය. වේදනා විදය කියන එකෙන් අදහස් කරන්නේ නෑ මේ වේදනාවල් ඉවර කරන වේදනාවල් නැති කරනවා කියන එක. අදහස් කරන්නේ මේ වේදනාවල් අපි ආධාරයෙන් වින්දත් දැනගෙන වින්දත් තරහින් වින්දත් නොදැන වින්දත් විඳිනවා. ඒවා විඳිනවානේ අපි මොකටද මේ කාම ආශාවන් ඉෂ්ට කරන්නයි අපි මේ දිවා රාත්‍රී අතිකාර සේවාවල් කරමින් දුක් විඳින්නේ. නමුත් මේ භාවනා කරනකොට විඳින දුක් එනම් මේ ආම්ගේ සැකයක් සඳහන් වෙයි. ප්‍රථම සංකාරේ ගොඩක් අය කරලා පුරුද්දේකුත් නෙවෙයි. මේ සංසාරයේ ඉතිස්සල්ලාම වාගේ මේ නිරාමික සැපයක් නැතුව නිරාමික ආධ්‍යාත්මික සුඛයක් වෙන්නේ නිදිනවා. කොහොමදත් විඳිනදී දැන් අපි දැක දැක දන දන විඳිනකොට විඳීදී විඳීමේ ශක්තිය, බැරිීමේ ශක්තිය වැඩි වීම නිසා වේදනා තිබුණත් වේදනාවලින් කරදර කරත් දිගට ආනාපාන පවත් ගන්න පුළුවන්. කරගෙන ගිහින් වැඩක් දිගට කරගෙන යන්න පුළුවන්. කවුරුත් ගැහුවක් දැන්නත් තමන්ගේ සීල බිඳ ගන්න නැතුව තමන්ගේ මේ පදාචාර පින්වත් ජීවිතය දාස්ති කරගන්න තු ඉතිං ගැරීමේ ශක්තිය තියෙනවා. එන්නේ ඒක තමයි වේදනා විද්‍ය කියලා කියන්නේ. වේදනාවල් තිබුණට Taman කුංචි පහක් නිහින තුච්ච වැඩ කරන්නේ. ඔබ කාගෙන, ඉවසාගෙන, දරාගෙන ඉන්න පුළුවන් ශක්තියක් එනවා. මේ නිසා ආනාපානෙ වැඩි වේලාවක් හිටින්නේ හැකියාව ලැබෙනවා. නැයි පහ පහ කරපු එකන 10 15කට උත්සාහ කරනවා. 10 15කට කරපු එකන 20 30කට උත්සාහ කරනවා. මෙන්න මේ ශක්තිය ක්‍රමයෙන් වැඩෙන එක අන්නෙම වැඩිගෙන වැඩිගෙන යනකොට මේ වේදනාව කියන චෛතසිකයේ මෙහෙම මුල මෙහෙම මැද මෙහෙම ආග නැත්නම් වේදනාව පටන් ගන්න ඉස්සර පටන් ගන්නකොටම මෙහෙමයි විඳගෙන යනකොට මෙහෙමයි ඉවර වෙනකොට මෙහෙමයි අප වේදනාවයි දුක් වේදනාවයි කියලා බලනකොට මේ ක්‍රියාවලිය තුළ ඒ ක්‍රියාවලිය ඊටත් වැඩිය ගැඹුරේ මේ ගලකම දැක්කා වගේ මේ යට මේ වේදනා චෛතසිකයට යටින් හිත කියලා එකක් වේදනාවෙන් රූප ධර්ම වෙන්කොට දැනගන්න කියලා වෙන්කර බෙදලා දක්වන ශක්තිය. හුදේ හොඳ වේදනාව දුක වේදනාන දුක් වේදනාව වෙන් කරන ශක්තිය. වේදනාව මුලින් මැදින් අගින් වෙන් කර දැක්වන ශක්තියක් අනන්තුල තියෙනවා. එහෙම ශක්තියක් තියෙනවා. ඒ ශක්තියයි මේ රූප රස වේදනා දුක් වේදනා දැනෙන්නේ. වෙන මුල මැදක දැනෙන්නේ. ඒකටයි මේ මේ පාඩ ව්‍යාපෝපේජ වාගේ වැටෙන්නේ. කියලා මේ දේවල් වෙන්කොට දැනගැනීමේ ශක්තියක් තියෙනවා. ඒ දේවල් වලින් ඒ වෙන්කොට දැනගැනීමේ ශක්තිය කියලා හිතන්නේ. ඒ ශක්තිය අනු විලාම කරන්නේ හොඳින් නරක, වමෙන් දකුණ, සැපෙන් දුක වෙන් කර කර වෙන් කර කර වෙන් කර කර වෙන් කර කර ඉන්න. අන්න එවැනි ශක්තියක් ඉස්සෙල්ලාම අපි දැක දැනගත්ත දවස තමයි අපට මේ මනුස්සකම, මනුස්ස ආත්මය ලැබුණා වූ මේ වටිනා අවස්ථාව කියන එක උන්චක් කර ජීවිත කර දැක් ගන්න පුළුවන්. අන්න ඒකට අපි කියනවා චිත්ත පරිසං වේදී අස්සසී ස්වාමීති වික්කති චිත්ත පරිසං වේදී පස්සසී ස්වාමීති වික්කති කියලා. ඒතකොට මේ නාම ධර්මයන්ට මුල් වුණා වූ නැත්නම් චෛත්‍ය ධර්මයන්ට මුල් වුණා වූ හිත අඳුනා ගැනීම වැඩ පිළිවෙල තමයි ඔය ඉස්ලාම වචනේ සඳහන් කරන්නේ චිත්ත පරිසං වේදී කියලා. අන්නේ අඳුනා ගන්නාලද හිත වශයෙන් අඳුනා ගන්නාලද තමන්ගේ මූලිකව මූලික අනන්‍යතාවය දැක දැන ගැනීම හරි වටිනවා යෝග අවතර ජීවිතයකට. මොකද මේක හිත පිළිබඳ ධර්මයේ කියන්නේ අපේ බුද්ධ ආගමට කියන්නේ. ඉතින් ඒකේ හොඳ වෙලාවට අපි මේ හිත පිළිබඳව අනු කියන දේවල් තමයි දන්නේ. Taman වශයෙන් දන්නේ නැතන ගන්න මොන විදිහට ආනාපානේ ආයන වසනා කියවන් කරගෙන චිත්ත වේදනාන වසනා කියවන් කරගෙන චිත්තාන වසනා කොටසට යනවා. සාමාන්‍යයෙන් චිත්තාන වසනා කොටසට යනකොට මේ මනෝපුප්පංගමා ධම්මා මනෝපෙත්තා මනෝමය ආදී වශයෙන් සෑම දෙයකටම පූර්වංගම වන්නා වූ ඒ හිත ඒ වගේම දේවල් අතර සංදානය සම්බන්ධතාවය පවත්වන ක්‍රමය තමයි මේ හිතින් කරන්නේ. ඒ හිත හැම වෙලාවෙදීම හැම දෙයකටම මුල් වෙන බව තේරුම් ගන්නකොට තමයි ඒ චිත්ත පරිසංවේදී කියන හිත පිළිබඳව මූලිකව පිළිසිදු වෙනකොට දැනගන්නකොට ලොකු අභිප්‍රමෝදයන් කියලා අති ප්‍රමෝදයක් අති උනන්දුවක් හිතේ ඇති. අන්න ඒක ඇති වුණාට පස්සේ තමයි මේ යෝගාවචරයට මේ දරාගෙන කාගෙන වේදනා විඳගෙන ආනාපාන කොච්චර වහන්සි දුනාත් ආනාපානෙම ඉඳගෙන හැපෙන තැන කොච්චර නොදැනුණත් මේකම ඉන්න ඕනේ කියලා තවදුරටත් අර කායानुපස්සනාවෙන් නැත්නම් රූප කොටස් වලින් සයිසික කොටස් වලින් සයිසික කොටස් වලින් එකට විතරක් ඇවිල්ලා තවත් නේද අන්තිම වීමක් අන්තිපල්ලයටම බහිනකම් සංපත් කර තැබීමක් කරගෙන කරගෙන යන තමයි සමාදාහන් කියන අර්ථය සඳහන් කරන්නේ. ඒක සාමාන්‍ය රමත භාවනා පැත්තෙන් විස්තර කරන දෙයිදී ඒකට කියන හැටි ධානයකට සම වැඩිලා ඉන්නවා වගේ. ඒ ඒ ධාන හිතේ තමයි ගත කරන්නේ. මේ චෛත්‍යික ධර්ම වැඩ කරන් දෙන්නේ නැහැ. කය හොල්ලන්න කියන්න හිතෙන්නේ නැහැ. අදී හුස්ම ගැන ඉන්නක් නැහැ. හොඳ නිින්දට ඉන්නා වගේ සමාධියක ඉන්නවා. ඉතින් මේකට බොහෝම සමාන කෘත්‍යයක් සිද්ධ වෙනවා. විපස්සනා භාවනා වැඩ කරන කෙනාගේ ක්ෂණික චිත්ත සමාධිය ඇති වෙනකොට. ඒක ආනාපානෙ ගන්නවා නම් ආනාපානෙ මුල එනකොට මුල ගන්න. වැඩි වෙනකොට වැඩ ගන්න. අගේ එනකොට අද ගන්න. ආනාපානෙ දැන් නොදෙනින් කියන්නේ ඒ බව ගන්න. ඒකට වේදනාවක් ආව නම් ඒක ගන්නවා. මේ විදිහට මේ දකින්න දකින්න මත වෙන මත වෙන අරමුණ එතන එතන මේ අප්‍රමාදීව මෙනී කරගෙන යනකොට ඒකේ කච්චුනේ උපදින්නා වූ මේ කෙනක ඒකාග්‍රතාවයේ විපස්සනා යෝගාවචරය අර සමථ යෝගාවචරය වැඩි බොහොම සෙල්ලක්කාර විදිහට බොහොම සක්‍රීය විදිහට අධ්‍යක් ගන්න හදනවා. ආනි එහෙම එනකොට බැලේ බලන්නට දෙන සමථ සමාධි බොහොම සාන්ත සාන්ත tempත් ගතියක් විපස්සනා සමාධිය කියලා කියන්නේ බොහෝමත්ම සක්‍රීය සමාධියක්. ඒක මේ උපමාවකට කියනවා නම් පිටතන අකරසකලා තියෙන හිතවල තියෙන එල් එකට සුවකකින් හරි ඊයකින් හරි ඊතලකින් හරි විදින එක තමයි සමත සමාධිය හරියටම විදින විදින එක එල්ලෙන්න වදිනවා. විපස්සනා සමාධිය ආදී තනින කටේකට පින්නට වෙඩි දෙනවා වගේ වැඩක්. කියන තියෙන එකට වදිනවා නම් අර හිතවල තියෙන ලෑල්ලකට වෙඩි දෙනකොට සතුට වඩා ශිල්පීය දැනුමක් දක්ෂ භාවයක් අසුටක් මේක හිතිනවා ආන්න එනකොට ඒක සමාදාන කරන්න පුළුවන් හරියට මේල කරලා කියයි මට රාගය එනකොට මට දැක ගන්න පුළුවන් ද්වේෂය එනකොට දැක ගන්න පුළුවන් මෝහය එනකොට දැක ගන්න පුළුවන් නමුත් මේ රාග ද්වේෂ මොනවාගේ ගොරෝසු පැත්ත නෙමෙයි හුඟක් වෙලාවට දැක ගන්න පුළුවන් වෙන්නේ සුඛ දුක්ඛ වේදනා දෙක නැද තියෙන අදුක්කම සුඛ වේදනා ඕන තේරෙන්න පටන් ගන්න. වෙන විදිහකට කියනවා නම් ආස්වාද ප්‍රස්වාද දෙක අතරමැද තියෙන හිදස ඔන්න දැනගන්න පාට පුළුවන්. ඒ වගේම ආස්මන් කරන වාමයේ පයේ ඉඳලා දකුණු පායට බර මාරු වෙන හැටි. ඒ වගේම හිතවිලි කියන කොටත් මේ හිතවිලි රෑන් රෑන් එන්නේ වා පුරුකෙන් පුරුක ඇමිනලා තියෙන දේවල් මිසක් එක නෙමෙයි මේක හිතවිලි ධාරාවක් පවේද අතරමැද හැම තැනකම මේ පුංචි පුංචි පුරුක් කියන බව ආදි වශයෙන් ඒ සමාදාන චිත්ත යනකොට ක්‍රියාවේගය වැඩි වුණොත් ඉතින් පැහැදිලිම ශක්තියක් ඉතින් ඒකෙම අඛණ්ඩ සතියක් එක්ම වේපුල්ල කියලා සති වේපුල්ල භාවය කියලා අඛණ්ඩ සතිය එනකොට එනකොට එනකොට තාමත්ම නිකන් කාන්දමක තල්ලලා ගියා වගේ ඒ හිත ක්ෂණික සමාධිය දිගින් දිගට පැවතීමේ හැකියාවක් ඇති වෙනවා. මේ ක්ෂණික සමාධිය දිගට පවතිනවා කියන වචනේ නැත්නම් ක්ෂණික සමාධිය ගැම්ම ගන්නවා කියන වචනේ. අසතවෙනවා කියන වචනේ. අත්‍යවශ්‍ය වෙනවා වගේ ඒ වචනේ දිහා බලනකොට ඒක සාමාන්‍යයෙන් මිනිස්සෙකුට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කෙරෙන්නරලා අත්දකින්න පුළුවන් දෙයක් තමයි. බොහෝ විට එකම අරමුණේ එහෙම නැත්නම් බොහෝ විට එක දිගට පවතින සතිය සමාධි වැඩ කරන යනකොට වරින් වර මේ සමාධි බුද්ධිම විදියට යවකරෙන්න ගන්නවා. හතකරෙන්න ගන්නවා. ආන්නෙම කටකැවිගෙන යනකොට කෙලෙස් පුතුම විදියට මේ දැවෙන්න පටන් අරගන්නවා. ගෙවෙන්න පටන් අරගන්නවා. උපමාවක් කියනවා නම් මේ අර කතරගමුවක් පිසු පිසමුවක් කියලා විනිගල් අරගෙන ඇවිදින මිනිස්සු ඔය ඔක කාර්යවල කියන දැන් නම් ඉතින් තියෙන්නේ විදුලියෙන් වැඩ කරන දේවල්. අන්නේ මේ ගිනිගලට කකුලක් හරි සීනක් හරි අල්ලපුවාම ඉන්නේ පුපුරු විශේෂකරන පීඩියක් කියනවා ගලක් කියනවා රත් වෙනවා පුදුම විදිහට වේගයක් එන්න පටන් ගන්නවා. මේ වේගේ නැත්නම් ඒ කෘත්‍යය ගන්න හිමීට කරකවලා ගන්නවා. කලයන් කිසි වේගකින් කරකිනවා තමයි 100ක් අල්ලන්න ඕනේ. ඒක තමයි විනිවිදේ. වෙන විදිහකින් කියනවා නම් ජෙනරේටර් 200 කරන්ට් එක ගන්න යන එකක් නම් ඒක මේ විනාඩියකට 1500 වාරයක් කරකෙන්න ඕනේ. කරගොනේ නැත්නම් ඔය 200 කරන්ට් කියන්නේ නැහැ. ඒක අඩු වේගෙන් කරගෙනකොට කරන්ට් එක නිපදවන්නේ හරියම මේ අනිශ්චිතයි. ඒකට සම්බන්ධ කළ තුන සිදුරු කරන්න හේරම් පිච්චිලා යනවා. ඒක නිසා හරියට 1500 එක දිගට යන්ත්‍රය කරකිනකොට ඕන කරක් ගන්නවා. අනිත් වගේ මේ කෙනෙක් චිත්ත සමාධිය හොඳට වේග කැවෙනකොට ඒ කෙනෙක් පාරාර පුදුම විදිහට ආලවන ගතිය, ආලන ගතිය. එතකොට ඒ වගේ නිදීමක් සිද්ධ වෙනවා. විමෝචන කියලා කියන්නේ එන්නේ එන්නේ එන්නේ එන්නේ කෙලස් වලට කිට් වෙන්න බැරි පිරිසිදු භාවයේ වැඩි වෙනවා. හරියට මුගිනි ගලට කතරක් ටිකක් අල්ලපුවාම ගෙවෙන්න ගෙවෙන්න ගෙවෙන්න කතරේ සියුම් භාවයේ තියුණු භාවයේ ඉතිසිමිසු භාවයේ වැඩි වෙනවා. ආන්නේ කටයුතු වේගෙන යනකොට ඇත්තටම කියනවා නම් මේ සඳහා කෙනෙකුට කරන්න දෙයක් නැහැ. අවශ්‍ය මූලික සාක්ෂි, මූලික පදන, මූලික හේතු අපේලා දීලා මේකට සාක්ෂිකාරයෙක් වෙන්න පුළුවන්. නමුත් මේ සාක්ෂිකාරයෙන් ඉතාමත්ම වැදගත් තමන්ගේ ආධ්‍යාත්මික ශක්තිය වැඩෙන්නේ තමන්ගේ අධිෂ්ඨාන ශක්තිය වැඩෙන්නේ චිත්ත ශක්තිය වැඩෙන්නේ. එනිදි ගුණානෝයි චිත්තාන වදනා කෙලවරම තමයි චිත්ත ශක්තිය අන්තිම කෙලවර තමයි ඒ කෙලෙස් ධාරය කොච්චර සංඛාර පැවතුනත් මේ භාවනා ධාරය ආපු වෙලාවට මේ කෙලෙස් කැපෙන හැටි. ගෙවි ගෙවි ගෙවි ගෙවි ගෙවි ගෙවි යනවා ඒක. ඒක මේ හැටියක් ඒක. ඒ වේගෙට යනකොට ඒක කෙලෙස් හිතින්න බෑ. විනිගලට ඇල්ලුවා නම් කකුල මේක මලකට හිතින්න බෑ. අතු යාරෙන එකම තමයි වෙන්නේ. ආන් මේ වගේ කටයුත්තක් වෙනව ඒක කරන දෙයක් නෙවෙයි කරන දෙයක්. මේ ඒ නිසා මම මේ විමෝචන සිත්තන් කියලා භාවනා කරනවා කියලා එකක් කියනකට වැඩිය හොඳයි විමෝචනය වෙන වෙලාවෙදී සිත් වෙන වෙලාවෙදී මම දැන් මේ ගෙන අපු ගැම්ම නිසා ගෙන අපු දවෙ නිසා දැන් මගේ මෙන්න මේ මේ සාත කෙලස් කැපෙනවා කැපෙන්න කැපෙන්න කැපෙන්න කියන්නේ සහල්ු භාවයක් එතන සුඛනාමීය භාවයක් යෝගසුළු භාවයක් ඒ වගේම ඒ පෙරේ ශිල්පීය දැනුම වල වැඩිම අත්දකින්න පුළුවන් හැබැයි මේ අත්දකින්න මනසේ නෙමෙයි අත්දකින්නේ ඒක ධාරයක් ඒක වේගයක් ඒක ශිල්පයක් ඒක කතා කරන්නේ බලාපොරොත්තු වෙන්නේ අත්දැකීම් මූලධර්ම සම්මාද. ඇදී දිගට දිගට යනකොට යනකොට කෙලෙස් එන්නේ එන්නේ එන්නේ කැපි කැපි හැලි හැලි පුංචි බාහකට සියුම් භාවයට සියුම් භාවයට පත් වෙන වැඩපිළිවෙල මුළු ථේරවාදයේම තියෙන ආවේනික නයිතරික ලක්ෂණය. එන විදිහට කියනවා නම් පටන් ගන්නකොට කෙලෙස් ගොඩක් ඝන බහලව ගොරෝසුව තියෙදි තමයි වැඩි පටන් ගන්න. කෙරෙන කෙරෙන දක්ෂකම් වැඩෙනකොට ඉන්දිය ධර්ම අත්හා විදිය සති සමාධි ප්‍රශ්න වැඩෙනකොට පොච්චංග ධර්ම වැඩෙනකොට ආර්ය අෂ්ටාංග මාර්ග වැඩෙනකොට ඉන්දිය මාර්ගයෙන් අර ගොරෝසු ගොරෝසු තන පටන් සිව් සිව් තන දක්වාම කෙලස්කපි කපි කපි කපිය උපමාවට ගන්නවා නම් ගහ මහා මහා කාලයක් මැද තියෙන විශාල රූපයක් අපි ගත්තොත් හිතවුවොත් එහෙම කැලෙන් අයින් කරන්න ඕනේ කියලා ඒ ගහ කැලේ මැදදී බිම දාගන්න බිම දාගෙන ඒ ගහේ වැඩ ගන්න පුළුවන් මහා කඳ අනික අතුපතරෙන් ගොරෝසු අතුපතරෙන් වෙන් කරන්න ඕන. වෙන් කරුවේ නැත්නම් ওই කැලේ රස්සාව කරස්ත නැද ලඟු පඳුරු නැද ඔය ගන්නද අලියුම්පක් කරකයි. එතන කෙලින් වෙච්ච කොටස් ටික විතර කුටි කුටි කරලා කැලෙන් අන්තන් ඉලියට අද ගන්න. ඊට අදගත්ත පස්සේ රොටියකට ආවි මොකද හරි පටව ගන්න පුළුවන්. ඊට පස්සේ ඕක ගෙනල්ලා පරණ ක්‍රම හැටියට නම් දණ්ඩියක් උඩ තියලා ඉරන්න පටන් අර ගන්නකොට මොකද වටේ තියෙන අර එළිය ගොරෝසු කොටස පොඩ්කාස්ට් වල නම් පොරෙන් අයින් කරා. පොරෙන් කරලා එළිය අයින් කරලා පිටපස්සේ තියෙන හොඳ නැති කොටස අයින් කරලා හොඳ මදේ කොටස විතර ගන්න. ඕකේ බරදන් ගහලා අර විශාල කීපින් කපනවා. කපුවට පස්සේ ඔන්න ලෑලිකෝ පරාලකෝ කැපෙනවා. ඊට පස්සේ ඌ අරගෙන යනවා බඩු එක. බඩු ඊට පස්සේ කරන්නේ ඕක යත්තෙන් ගානවා. ගානකොට ගානකොට ඕක රීජියම් කෙලින් පණ හැරවලා කෙලින් කරගන්නවා හතරක් පවුම් කරලා ඊට පස්සේ පුටුවක් හදනවා ඊට පස්සේ මේසයක් හදනවා ඊට පස්සේ වෙන උපකරණයක් හදනවා ඒක හදනකොට ඒක ඊට පස්සේ සියුම් කැටයක් අපෝ කැටයක් අපුවාට පස්සේ වැලි කඩදාසියෙන් තමයි කැලි අයින් කරන්නේ නියමින් පරිලි කඩදාසි අන්න ඒ විදිහට ඉස්සල්ලාම ගොරෝසු දේවල් වලින් තමයි අයින් කරන අයින් කරන අයින් කරන යනකොට බඩුවේ වටිනාකම වැඩි වෙන්න වැඩි වෙන්නේ තාම සිව් උපකරණ වල සිව් කලාවෙන් කැටයන් කපලා අන්තිමට ඒක පොලිෂ් කරලා තිබ්බට පස්සේ ඊයේ හදුවාගෙන නිකන් වක්කරුවා වගේ හදන්න පුළුවන්. ඉන්නේ වැඩ පිළිවෙලදී ඉස්කෝලේට ගමන්නේ රෑයෙන් පොරොයෙන් මහතියෙන් තමයි. එන්නේ එන්නේ එන්නේ සිව් සිව් උපකරණ වල යනවා වගේ ඉස්ලාම අපි කාය දුස්චර්ච නතර කරනකොට ඒක ලෝක සාන්තියක්. අපට ලොකු වෙනසක් ජීවිතේ මේ සතුන් මැරීම, හොරකම් කිරීම, කාම විත්‍යාචාර කියන ගොරෝසු දේවල් ආලෙන්න පටන් ගන්නවා. ඒකත් හිමීට උනත් කමන්නේ ලොකු දෙයක්. විශාල දෙයක්. ඊට පස්සේ හිතා ගන්න පුළුවන් වෙනවා කාය දෝෂයත් මත කරලා පස්සේ මේ ගැටි දුස්තර බෝ කියන තේරන් කියන ඉස්සතන පරදෝ වචන කටේ තුලේ ගෑවෙන්නේ නැතුව වෙන්නේ කියලා තුනක් කට කට කට කට කට කට. කොයි වෙලාවෙ කතා. දන්නේ නැහැ මේක අකුසලයක් තමයි. අර අපේ මරණ ගණන්ම අකුසලයක් සිද්ධ වෙනවා මේ ඉස්සතන කතාවේ. ආ මේකට තේරෙන පටන් ගන්න මම දැන් කාය දුක්ඛයෙන් නැත කරු මනුස්සයා පටි දුක්ඛයට වුන්චි කරලා ගන්නරයි කිව්වොත් ඔන්න ඒක ලොකු වෙලා පේන එකයි. අයින් කරලා යනවා ගන්න ඔන්න ඉතින් භාවනා කරනවා. ඉතින් ලොකුම අතර හිටිනකොට ඔයා භාවනා කරන්නේ නැද්ද මම නම් භාවනා කරනවා කියනකොට ඔන්න භාවනා කරන්න වාඩි වෙන්න හිටියා. භාවනා කරන්න වාඩි වුණාට පස්සේ ඔන්න ඉඳගෙන ඉන්න බෑ. ඔන්න සීවරණ බාධා ඔන්න අරුණේ හිට හිටින්නේ නෑ. ඉතින් ඒක ආදියට කුණු මහ හරකෙක් මෙල්ල කරනවා වගේ. අපි දුමු යම් වෙලාවක හිත හිටියයි කියලා අරමුණේ හිත හිතියයි කියලා හිතලා නිවන් පොඩ්ඩක් තුනි වුණා කියලා මේ ගුණත් හිත පවත්තන්න කය දහනවා. ඉතින් මෙහෙම කරගෙන ගලා අපි අර කියපු කායනපස්ම වේදනාපස්ම දක්ෂ වෙලා අපි කියන තව භාගයක් හමාරක් මේ පුද්ගලයාට අරමුණේ හිත තියාගෙන පුළුවන් නම් එයාට කොච්චර අර කලින් අයින් කරෝ කාය මේ කාය දුස්චරිත, වාචී දුස්චරිත, ඒ වගේම නීවරණ ඒ විදිහටම අයින් කරලම කියන්න වෙනවනේ. යම් විදිහකට ඒ අතින් කාය දුක්ඛය සිදු වුණොත් මාත ගානකට භාවනා හරියට. පස්සේ දුක්ඛය සිදු වුණොත් ඒ භාවනා කරන්නේ කියලා වස්තානේ. මේ අර බාධා එනවා. ආන්නේ කියන්නේ අපි තුමු නිවැරණ බාධා තුනි ඕනයි කියලා. ඉතින් ඒක ප්‍රාණවන තුනි වෙනකම් බලන්න පුළුවන් කියලා. ඉන්න පුළුවන් කියලා. ආන්නේ මින්දි ගියාට පස්සේ තමයි කාය දුක්ඛය පස්සේ දුක්ඛය නතර කරලා. ඒක කියනවා විතිකම කෙලස් කියලා. ඊගාට හිතිය පරිඋත්තාන කෙලෙස් නම් වූ මේ නීවරණ කාල අමාර්ථය දිගට නැයින් කරමින් හිටියට පස්සේ තමයි යන්තම් හරි මේ පුද්ගලයාට මේ ප්‍රමෝදයක් ප්‍රීතියක් ආලෝකයක් කයෙහි හිතේ පැහැල්ලු ගතියක් පාසියක් දැනෙන්න පටන් ගන්නවා. ඕන්නේ විදිහට අර පරිඋත්තාන කෙලෙස් අයින් කරාට පස්සේ හිත එන්නේ ඉන්න කර්මන්නේ වෙනවා. හොඳට පිළිසුදු කරලා කරක් කරාම වගේ හරි ඊට පස්සේ අපි හිතමු ලියමු කියලා හොඳ බුරුරේ කාස්ට් කරලා අර වීතික්කම කෙලෙස් දිගටම අයින් කරගෙන යනවා. කාර්යසත් වාටි දුස්සත් වෙන්නම දෙනවා. ඊට පස්සේ පරිවර්තන කෙලෙස් වශයෙන් නීවරණ නැතුව හිත ප්‍රබහාට කොටන්ට අරගෙන උපචාර සමාධියට ධානා. අත පිරිසිදු කමේ ඉඳලා ආඩ පුළුවන් වුණොත් ආත්ම සමාධියකට යන්නේ. ප්‍රථම ධානය ධාර පස්සේ මොන්න තරම් සතුටක් ඇති වෙනවද? මේ පැයේම මට අයුක්තාන කෙලෙස් නැතුව ඉන්න පුළුවන්. ඒක මොකද ඒ පුද්ගලයා තුළ අර නීවරණ ධර්ම පහ වෙනවට දැන් ධානාංග පහක්ම කියලා තියෙනවා. කාමච්ඡන්ද ව්‍යාපාද සීන මිච්ඡ උපත් කුක්කුච්ච වෙනවට විතක්ක විචාර බීජ රූපේ ගඟට පහල් වෙලා තියෙනවා. මේ විතක්ක විචාර බීජ රූපේ ගඟට තියෙන තා අර කාමච්ඡන්ද ආදී නීවරණ එන්නේ නැහැ. වෙන ආරක්ෂක සමුදාවක් වශයෙන් රැකලා දෙනවා. පයමාර රැකලා දෙනවා. ඔන්න මේ තත්ත්වයේ ඉන්නකොට යාට තේරෙනවා කාය දුස්සසයි මොනවා වාචික දුස්සසයි මොනවා දැන් කෙලෙසුත් කැපුණා. පරිඋත්තාන මට්ටමට මේකේ ඉන්න පුළුවන්. නමුත් සූදි කියකයි එකම අර්ථක තුන මේ ප්‍රථම ධ්‍යාන ඉන්නකොට මොකද වෙන්නේ? අර ඉතුරු දැනට තියෙන නිවරදානමය මේ ධ්‍යානාංග පහෙන් විතක්ක විචාර දෙක ගොරෝසුට පේන්න පටන් ගන්නවා. විතක්ක විචාර දෙක ගොරෝසුට පේන්න පටන් ගත්තාම මේ විතක්ක විචාර දෙක සමාහලන ගොරෝසු වෙලා ගොරෝසු වෙලා වීමා වික්මවලා මේ කන්තිය නීවරණ ඇති කරනවා. තමයි සංපර්ක. උගක් වෙලයි. තාම එතකොට මේ මෙතෙක් කල මම ප්‍රථම ධානය ලැබලා දීවර්ණ වෙනකොට ධානාංග පහ හොඳයි කියලා හිතියට මේ ධානාංග පහෙම විතක්ක විචාර දෙක දැන් කලබල වෙදී කුරුතු වෙලා අනේ මට මේකට අයින් කරන්න ලැබේවා කියලා ඒ පුද්ගලයා විතක්ක විචාර දෙකෙන් පොරේ දෙවිය ධානයකට ඉන්නවා විචේ ධානයෙන් ඉන්නකොට ඉන්නවා දැන් නම් විතක්ක විචාර පළදයක් නෑ දැන් තිබු ප්‍රීති දුකේ සංකතා තමයි ප්‍රීතිය හරියට හොඳට සස්පෙන්ෂන් තියෙන වාහනයක යනවා වගේ මොකද මැද දින්දි එක නැත්නම් ඔරුවක ඉන්නවා හොඳට පාවි පාවි ඉන්න පුළුවන්. නමුත් ඒකේ තුනක් වෙලා ඉන්නකොට තේරෙනවා ඉස්සර නම් ඉස්සර තිබුණු විතක්ක ਵਿਚාරත් එක බලනකොට නම් ප්‍රීති හොඳයි තමයි. නමුත් ඒක උංගා පුහුණු කරනකොට ඒක වෙන ඒකත් ගොරෝසු බව තේරෙනවා. තේරෙලා ගන්න මේ විතර මේ ප්‍රීතිය නිසා සමාධි විතක්ක ਵਿਚාර පාල කරනවා. විතක්ක ਵਿਚාර එතනින් ගියාම නීවරණ පාල කරනවා. ආනේ නිසා මට ප්‍රීතියක් නැත්තම් කියලා විතක්ක ਵਿਚාර වලට පස්සේ ප්‍රීතියක් හරන්න හිතෙනවා. ඒකෝට සුඛ ඒකාන්තතාව පමණයි. සුඛය හිතෙනවා මනුස්ස ජීවිතේ ලබන්න පුළුවන් උත්පරීම ආනිරාමික සුඛය තමයි මේ ලබන්නේ කියලා ලොකුවට අවදනවා. නමුත් ටික වේලාවකට තේරෙනවා මේ සුඛයත් උපේක්ෂාවට බාධායි. ඒකත් ගොරෝසුයි. මේකත් අයින් කරන්න ඕනේ කියලා අර සුඛයත් අයින් කරලා පස්සේ උපේක්ෂා ඒකාන්තතාව ගැන සතුටක් කියන්නේ. ඉන්සත් ප්‍රථම ධ්‍යානය සතුටක් කියන්නේ ධර්ම කම්ම කියන්නේ හොඳයි කියපු දේවල් පහළ වෙනවා. ඉතල හොඳයි කියපු සියුම් කියපු දේවල් පහු වෙනකොට පහු වෙනකොට ගොරෝසු වගේ දේවල් බවට පත් වෙනවා. ඒකත් අයින් කරනවා. අයින් කරන අයින් කරන අයින් කරන යනකොට අන්තිමට තුනේ උපේක්ෂාවයි අන්නේ ඒ ක්‍රියාවලිය තමයි විමෝචනය කියලා කියන්නේ හලාදෙන. හැරීම. ඒක හතුරු වල දකින්න පුළුවන්. අපි ඉස්සර තිබුණා අපිට ලෝණීක කාර්යයක් තිබුණා. අන්නේ ලෝණීක කාලේ කඩෙන් එනකොට සතුරුණු ගෙඩියක් වටේ පොත්ත වේලිලා අතින් ගලවන්න පුළුවන්. නමුත් ඇතුලේ පොත්තු මේ ඕජාව තියෙනවා. එහෙනම් ටික කාලයක් කියලා අර පිටින් තියෙන පොත්ත ගලවලා තිබුවොත් ඊගාට තියෙන පොත්තේ ඕජාව ගිහින් ඒක නිකන් කබලක් බවට පත් වෙනවා. ඒක ගලවලා ගන්න. ඉතින් නැත්නම් ඒක මේක ඕජාව ගිහින් ඒක කබලක් බවට පත් වෙනවා. ඔහොම ගැලවිලා ගැලවිලා ගැලවිලා ගැලවිලා ගියාම අන්තිමට ඉස්සු වෙන්නේ නැද? ඉතාලම තුනේ ලාමක ගොබයක් පමණයි. ඒක කාලෙන් සිදුවෙන දෙයක්. ආන්නේ තමයි ගොරෝසු කෙලෙස් අයින් කෙරුවට අයින් කරලා ඒක හොඳට සිද්ධි වෙනකොට ඒක හොඳට කලබදයක් වෙනකොට ඒක තමන්ට තහවුරු කරනකොට තමයි ඊකාර කියන කෙලෙස පේ. ඒක හොඳට ඊට අයින් කරලා වන්න බලනකොට දැන් හොඳයි කියලා හිතෙනවා. නමුත් එතන ගිහින් කනකොට ඊට යන්නේ අද තව තත්ත්වයක්. ඒක පේ. ඒක අයින් කර. ඒක අයින්කොට තව එකක් තියෙනවා. ඕම ඕම අයින් කරන අයින් කරන යනකොට අන්තිමට තමයි තමන්ට ඇඟට නොදැලී මේ කියන සේරම හැල්මිගෙන යන කරපිට තමයි විමුක්තිය කියලා කියන්නේ. ඉතින් එතෙන් ගියාට පස්සේ සමත ක්‍රමයේ හැටියට ප්‍රථම ධ්‍යාන, ද්විතිය ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන වශයෙන් වෙනවල වෙනවා. ධ්‍යානාවේ ඇලීමේ වැඩ පිළිවෙලක් තමයි ධ්‍යාන ඉහළට යනවා කියන්නේ. මේක විපස්සනායට ගත්තොත් තේජ තියෙන්නේ. අපි ඉස්සල්ලාම ආසත්පත් තේජ තියෙනවා. ඒක නිවර්ණ ටික අයින් කරලා ඉවර වෙලා ආසත්පත් තාම ජීව මට්ටමට යනවා. ජීව මට්ටමට යනකොට ශබ්ද වේදනා හිතිවිලි බාධා වල එනවා. නමුත් ඒ දක්ෂ වෙලා අන්තිමට අද්ද වේදනා හිතුණු තිබුණා හෝ නැතුණා හෝ තාම සියුම් ආනාපානේ මෙමෙදාක දකින් විපස්සනායි තියෙන සමාධියට සම වැඩිලා නෙමෙයි බලන්න ඉන්නකොට ඉන්නකොට ඉන්නකොට අපිට තේරෙන්න පටන් ගන්නවා ආනාපානෙ නැති උනත් නැති බව දන්නවනම් ආනාපානෙ නැති බව දැනගෙන හිත හුදුට සංසිඳවගෙන අවදිභාවයෙන් යුක්තව මේකේ පැයක් දෙකක් වුණා ඒ වෙලාවකට සබ්දයක් ඇහුනොත් ඒක නිකන් කන පීටි ගන්නවා වගේ වෙහෙසක් වෙනවා. ඇස් උප්පෙන්න කරදරයක් වඩපත් වෙනවා. ඒ වගේම කයට වේදනාවක් ආවත් කරදරයක් වඩපත් වෙනවා. හදිසියේ ඉබ්බා අත් ඇතුළට ඔක්කොම අනිත් එකට වගේ ප්‍රාණාපානෙ ඇතුළේම තනසෙන්න පුළුවන් ගැටයක් තියෙනවා. මේ ගැටිය ආවට පස්සේ ධර්ම දේශනා ආපුණා. ධර්ම සාකච්ඡා කරපු කෙනෙක් නම් හොඳට මේ සංතරපත් පිටි කල්ලාන්ට ආශ්‍රය කරගෙන මම තේරෙනවා. මෙන්න මේ විදිහට ආනාපානෙ හිත සමාදාන් කරගෙන අන්තිමාවෙන් ඉන්නකොට කාය දුස්චරිත කෙරෙන්න විදියක් ඇත්තේම නැහැ. පටිඝ උච්චරිත කියන ක්‍රමයක් ඇත්තේම නැහැ. මනෝ උච්චරිත වශයෙන් මේ මම ඉන්න තැන හොඳයි කියලා හිතනවක්. මේ කියන දේ මොකක්ද කියලා සැකකරන්න හිතක්වත් එන්නේ යම් විදියකට යම් මං ඉන්න ගැත්තේ හොඳයි හෝ නරකයි හෝ කියලා හිතනවනේ ඒක නිවර්ණයක්. ඒ ඉන්න ගැත්තේ මං දැන් ඊළාට මොකද කරන්නේ? දැන් කොහොමද මේක විපස්සනාට ආරවන්නේ? මං කොහොමද මේක ස්වාමීන් වහන්සේ කියන්නේ? කවදද මේක අහන්නේ කියලා ওই ඉන්න ගැත්තේදී සැකකෙන්නේ ඒකත් නිවර්ණයක්. නිසා ඒ ඉන්න කෙනා තේරුම් ගන්නවා නම් මේක මේ භාවනාවෙන් ඇති කරගත්ත පහසුවක්. ඒක බේතිකම කෙලෙස් නෑ, පරිඋත්ථාන කෙලෙස් නෑ. දැන් කියනවා නම් කියන්නේ අනුසය. මේ අනුසය දැක ගන්න නම් මේකත් එකයි අමාරු ඉන්නවා. ආනෙන් විදියට දිගින් දිගට දිගින් දිගට ලැබිච්ච විශ්වාසය තුළ අපි නැත්නම් කියමු ලැබිච්ච සමාදානය තුළ දිගින් දිගට දිගින් දිගට ඉන්න පුළුවන්කමක් වෙනවා නම් සත්පුරුෂයෙක් නම් මේ ආත්මෙදිම නිවන් දකින්න ඕනෑ කියන අදහසින් ඉන්න කෙනෙක් නම් තේරුම් ගන්න ඕනේ ඉස්සල්ලාම කරන්න ඕනේ මේක හුරු දෙයක් වාටපත් කරන්න. මේකට ටික මිත්‍ර වෙන්න ඕනේ. මේ தත්ත්වය මේ උදී හවස ගන්න පුළුවන් තත්ත්වයක්. ගත්තට පස්සේ පැය ගාණක් ඉන්න පුළුවන් තත්ත්වයක් වාටපත් කරනපත් කරන යනකොට තේරෙන්න පටන් අර ගන්නවා දැන් මේ Taman ආස්වාද ප්‍රසආවේ සංසිඳවල සංසිඳිති තත්ත්වය අගය කරන. එතන ඉන්නකොට මේ ලබන අත්දැකීම කවදාකවත් ඇහෙන් විඳින විසක් නෙවෙයි දුකක් නෙවෙයි කනෙන් විඳින සැපක් නෙවෙයි දුකක් නෙවෙයි නාසයෙන් විඳින සැපක් නෙවෙයි දුකක් නෙවෙයි දිවෙන් විඳින එකකුත් නෙවෙයි කයෙන් විඳින එකකුත් නෙවෙයි මොකද කයේවත් මේ කාය විඥානයේවත් වායෝ දහතු ඇවිල්ලා වායෝ පොට්ටබ්බ දහතු ඇවිල්ලා ආසන දහතිවත් නැහැ ඉතින් හිතාගත්ත දෙයක්වත් නෙවෙයි එතන තමයි මාත්‍රවිය පාවිච්චි කරලා හෝ නිදි ගන්න බෙහෙත් බීලා හෝ හිරි යටින්න බෙහෙත් බීලා ගත්ත දෙයක්වත් නෙවෙයි එනිසා මේ අන්තකින ඇහැ කන දිව නාසය කය මන කියන හයෙන්ම විනිර්මුක්ත එකක් බව තේරුම් ගන්න පුළුවන් නම් මේ පුද්ගලයාට දැනගන්න පුළුවන් මේ වෙලාවේදී මේක මේ தත්ත්වයට සිටි ගන්න පුළුවන් උත්තරීම ගැඹුරු සමාධිය නැත්නම් ගැඹුරුම පිරිසුදුව මෙතන රාග එන්න විදිහක් නැහැ මෙතන ද්වේෂ එන්න විදිහක් නැහැ මෙතන මෝහ එන්න විදිහක් නැහැ මේක ඒ නිසා ඉතාමත්ම පිරිසුදු මූලික ප්‍රභව ශක්තියක් කෙලසිච්ච නැති. ඒකට මෙතෙන් ආවේ කෙලසිච්ච තන ඉඳලා. දැන් මේ රත්ය දිගින් දිගට දිගින් දිගට ඉන්නේ ඉඳ ගම්ම වෙනවා. කසක වෙනවා. තමන තේරෙනවා මේ අසුචි කන්දක් උඩ ඇවිදිනවා. ඇඟේ දාගන්නතු. අද වරුකාවක ඉන්නවා නොතින්නේ. ආ මේ වගේ තත්යකට එනකොට ඒකේ අගේ කිරීම ගන්න වෙන විදිහට කියනවා මේ කිසිම ආස්වාද ප්‍රසආසයක් නොදැනි නමුත් හොඳ අවදීන් හත්යෙන් මේ බව දැනගෙන ඉන්නකොට මේ ඉන්න ගැස්සේ අගේ ආරම්භ කරන්න. දන්නවනම් දොවාගත්ත පිරිසිදු කිරි ටිකක් වගේ. දඬ රත්තරණක් වගේ. එල්ල කිරි ටික වගේ මේ ටික පවත් ගන්න පුළුවන් නම් තේරෙනවා ඒ චිත්තක්ෂණේ විචිකම කෙරේ පරිවර්තන කෙරේ නෑ. තියනවා නම් අනුශේෂිකස් මෙහෙම ඉන්නකොට ඒ. මෙන්න මේ කර්ත්‍ය අරවින්දගෙන ඇහැරලා රූප බලනවා කියලා කියන්නේ අර තිබුණු එකලට කැඩීමක්. අමරෙන්න ශබ්ද විඳිනවා කියලා කියන්නේ එකලට කැඩී යාමක්. සාහේන්ත ගඳ සුවඳ විශ්ේ හිත විසිරීගොත් කුපිත වීමක්. දිවට රස දැනිලා අවිසෙන් උනොත් පැවැත්මක් ආය ආනාපානෙ ගොරෝසු වෙලා හෝ ධාර්ය දාලා හෝ කුපි දුණා වගේ නිසා හෝ ඉති ගොඩක් කරලා ගන්නවා වගේ දඟල් නිසා හෝ ඇවිස්සුනොත් කලදීම ඊතර සැකයක් આવොත් කලදීම අන්නේ කලදෙන්නේ නැතුව පවත්නකොට මේ අංගර කන්ති වගේ බදවන් භාව නොතෙමින් ඉන්නා වගේ අසුචි කන්දට නමුත් අසුචි ගානකට ඇවිදිනවා වගේ අපේ ලෝක සාධික වර්තනය කරනවා නම් විතම ලෝකේ තම හිත පවත්නවා වගේ ඉන්න පුළුවන් ශක්තියක් තියෙනවා. මෙන්න මේක විමෝචන චිත්තං කියන එක අගය කරන විඥානං කරන්න තියෙන මෙන්න මේ කතරපත් වීම විතරක් නෙවෙයි පත් වුණාට පස්සේ ඒක නම්බු කරන එක. අන්න ඒ විදිහට මේ දෙක නම්බු කරන්න දෙන්නේ නැතුව දැන් මගේ සතරට අහවන්නේ කොහොමද? ඊගාට මම මොකද කරන්න ඕනේ? නැති ඥානගානි ගන්න ඕන කියලා නයිතින් ඉන්නවා කියලා හුස්ම ගන්න ආගනවා. එතකොට අපේ පොඩක් කොලලා බලනවා කටබඩ කාලි ටික තේරම තියනවා කියලා. මම තේරෙකින්ම කියන්නේ මොකක් අර ඇති කරගත්ත එකලට කඩනවා. ඒ විදිහට බොරදියේ එකතු කරන එකයි. අමෝ නොකිරීමම විමෝචා කියලා සඳහන් කරන්න පුළුවන්. මේකට හොඳ රීදෙන දැනෙන හොඳ සූත්‍රයක් තියෙනවා. සංවිතනිකායේ මහා සංයුත්තේ ඒක මත්තනම් තේරුම් අරගත්ත මම මේ වෙලාවට සම්බන්ධ කරගත්තාම බොහොම හොඳ මේ අපිට අනිවාර්යෙන් කාරණා පැහැදිලි කර දෙනවා කියන්නේ. මේ සූත්‍රය සඳහන් වෙන්නේ කසකරන් ඉත තියෙන සංවිතනිකායේ දේශානන් වහන්සේ බණ භාවනාවක රුචි නැත්නම් හොඳටම මේ ජීවිතෙන් යන දකින්න ඕනා වගේ කියලා විදර්ශනා භාවනා කරන පිටක් ළඟ තියාගෙන සිත්තු ඉඳගෙන උපදෙස් දෙමින් නිබ්බාන පරිසංයුක්ත දේශනාවක් කරනවා. පින් කර ගන්නට, දිවි ලෝකයන්ට, මෛත්‍රී බුදුන් දකින්නට, බෝධිසත්ව පරම්පරා පුරන්නට, බෝධි පූජා දෙන්න, බබාලාම් වෙන්න කියලා බෝධියට පෑන්වක් කරන්න කියන පින්කම් නෙවෙයි. නිවන් දකින්න ඕනේ කියලා කතා කරනවා. ඒක බුදුහාමුදුරන්ගේ වචනේ පෙන්නම කාරණා හතරකින් සම්දස්සේති, සමාද වේති, සමුච්ඡේදේති, සම්පාදේති කියලා. එතුමන් වහන්සේලාට බුදුහාමුදුරුවෝ කියනවා සංදර්ශනය කරලා දැන් උඹලට බුද්ධෝත්පාද කාලය ලැබිලා තියෙනවා. දැන් මම මේ ඉස්සරහින් ඉන්නවා. මට මානව ආත්ම භාවය ලැබිලා තියෙනවා. මට ආකන දියුණාසේ ඔක්කොම පිහිටලා තියෙනවා. කල්යාණ විචාරයක් තියෙනවා. ලෝකේ ප්‍රවින්දු තියෙනවා. බණ ඇහෙනවා. ඒ නිසා මේක සමාදම් කියලා. මේක ලැබුණේ කලාතුරකින් ඒ නිසා මෙච්චර වටන මනුස්සාත්ම භාවයේ කතුම් මරන්න යන්න එපා. හොරන් කරන්න යන්න එපා. කාම වර්ගලයි දෙන්න හොඳ නෑ. ගුරු කියලා හිතගෙන පරොත්පත් වෙන හොඳ නෑ ලාමක පින්කම් ඉනේ කරනවා නම් නිවන් දක්න පින්කමම කරන්න ඕන කියලා මේ බණහන ස්වාමීන් වහන්සේලා සංඛාර ගමනේ දැන් තමයි ඉන්න තැන සංදර්ශනය කරලා තියෙනවා. ඒකලා කියනවා මේක සංදර්ශනය කරලා පෙන්නුවත් නොපෙන්නුවත් ওই ටික සමාදම් වෙන්නේ අත්පුරුෂයන්ගේ මුත් සුළු පිටා. උගදෙනේ සාම නොලැබිච්ච කතා ගැන කරිනවා. මිනිස් එක්ුණාට යෝධ වල යෝධ වීරිය නැහැ කියලා කරිනවා. ඉත්‍ත්‍යාවක් එක්කම අර කේමා වගේ උපලවන්නා වගේ අංග සම්පූර්ණ රූප භාවයක් නැහැ. මේ සිල්ලන්ටි කොක්කම මිනිසුන් කියා පාකන්න විදියක් නැහැ ඉතින්තරේ. නැතිදී අඩු දේ පුංචි දේ ලොකු කර කර දැවෙන නිසා අපිට සමාදානයක් නැති තමයි තියෙන්නේ. ඒක සාමාන්‍ය උපමාන කියන්නේ ඇතෙක් දුන්නත් ඒකේකට ඇතෙක් දුන්නත් අනේවට හෙන්දුවක් නැහැ කියලා තැවේ. ලැබිච්ච ඇතා ගැන මතකයක් නැහැ. මේ ලැබෙන කන්න ඇතා ඇතෙක් තමයි. ලැබුණාට පස්සේ ඒකයි ගන්න දෙයක් නැහැ. Mulut